ධර්මානුශාසනා සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ වැලිවේරිය ගල් ඔළුව කොතලාවල මාවත ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පරකන්දෙනිය ශ්‍රී වීරසිංහ පිරිවෙනේ සහකාර පරිවේනාධිපති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 භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝන හෙස්සති තී සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත පින්වතුනි දැන් අපි අද පින්වතුනි මාත්‍රිකා පාඨයේ හැටියට යොදා ගන්නට යෙදුනේ ඔබලා කවුරුත් දන්නවා තිරුවානා පොත්වහන්සේට අන්තර්ගත වෙන පළමුවෙනි බණවරෙහි අවසන් සූත්‍ර දේශනාව ධජග්ග සූත්‍ර දේශනාවට තමයි අද අපි අවධානය යොමු කරන්නට යෙදෙන්නේ. පිනතුනි මේ කාරණාව පිළිබඳව ගත්තහම බුදුරජාණන් වහන්සේ පිළිබඳව එවැගේම උතුම් වූ ධර්මයේ පිළිබඳව මහා සංඝරත්නයේ පිළිබඳව සිහි කිරීමෙන් අපිට තිබෙන සියලුම මානසික බිය සන්ත්‍රාසයන් දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව දජග්ග සූත්‍රයෙන් පැහැදිලි කරනවා. බොහොම හොඳට. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ සුරාසුර යුද්ධයක් පැවතුණා. ඒ යුද්ධය පවතින වෙලාවේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ භූත පුබ්බං භික්කවේ දේවාසුර සංගාමෝ සමූපබ්බුල්ලෝ හවුසි අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතින් සයාමන්තේසි පෙර දවසක මහණෙනි සුර අසුර දෙපිරිස යුද්ධයකට එළඹුණා ආමන්ත්‍රණය කරනවා සක්‍ර දෙවියන් විසින් තාවතින්සේ. සචේ මාර්ෂානං දේවානං සංගාමගතාන උපජ්ජේය භයං වච්ඡම්බිතත්තං වා. ලෝමහංසෝවා මමේව තස්මින් සමයේ දජග්ගං උල්ලෝකේයත්. යම් හේකින් මේ දෙවරුනි ඔබලාට භයක් සන්තරාසයක් ඇති වුණොත් එහෙම මාගේ දජාග්‍රය සිහිපත් කරන්න බලන්න. මමං හිවෝ දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා චම්බිතත්වං වා සෝපහිස්සති යුද්ධයට ගිය ඔබලාට බිය තැති ගැනුම් ආවොත් එහෙම ආය ආපුවම මගේ මේ කොඩියට යොමු වෙලා ඒ දෙස බලන්න ඔබලාට තිබෙන සියලු දුක් ගැහැට වේදනා දුර වෙලා යනවා එහෙම නැත්නම් මගේ මේ කොළිය දෙස යොමන්නේ නැත්නම් අවධානය යොමුකොට මගේ මේ කොළිය දෙස නොබලන්නේ නම් පජාපති වරුණද ඊසාන යන දෙව් රජවරුන්ගේ කොඩි දෙස බලලා බියසක දුරු කරගන්න කියන බව සඳහන් කරනවා. පිනතුනේ ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාරනවා තං කොහොපන භික්කවේ සක්කස්සවා දේවා නමින් දස්ස දජග්ගං උල්ලෝකය තං පජාපතිස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකය වරුණස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකය තං ඊසානස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකය තං යං භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහේත අපිනෝපි පහේත සමහර විට මේගොල්ලන්ගේ දජාග්‍ර සිහිපත් කිරීමෙන් බැලීමෙන් ඒ බිය සන්ත්‍රාසයන් දුර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඇතැම් විට මහණෙනි මේ කොඩිය දේශ බලනකොට බිය සැක දුර වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊට හේතුව කුමක්ද? සක්කෝ භික්කවේ දේවානමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ භීරුච්ඡම් විඋත්‍රාසි පලායිති ඊට හේතුව තමයි සක්දෙව් රජතුමා සක්‍ර දේවේන්ද්‍රයා බියසුළු කෙනෙක්. ඒ බියසුළු වෙන්න හේතුව කුමක්? රාගය, දෝෂය, මෝහය. මේ කියන ප්‍රධාන ක්ලේශ මාර්ගයන් ඔහු තුල තාම පවතිනවා. ඊට හේතුව ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් විනිර්මුක්ත නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයා. ඒ නිසා අහංචකෝ භික්කවේ එවං වදාමි. මහණෙනි, ඒ නිසා මම මෙහෙම කියනවා. සචේ තුම්හකම් භික්කවේ. මහණෙනි ඔබලා යම් හේකින් අරඤ්‍යගතානං වා රුක්ඛමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා උපජ්ජය භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමය අනුසරියාත වෘක්ෂ මූලයක හෝ එවැගේම ආරණ්‍යක හෝ ශූන්‍යාගාරයක හෝ මේ කොයි තැනක ඔබලා වාසය කළත් යම් හේකින් බියක් ඇති ගැනීමක් ලොම් ලැහැ ගැනීමක් ඇති වුණොත් බලාට බියක් සන්ත්‍රාසයක් ඇති වුවහොත් සිහිපත් කරන්ට බුදු ගුණ මමේව තස්මින් සමය අනුසරේ යාත බුදු ගුණම සිහිපත් කරන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මමං හිවෝ භික්කවේ අනුස්සරතං යං භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වාසෝ පහේසති නෝචේ මං අනුස්සරෙයාත අත ධම්මං අනුස්සරෙයාත මේ ආකාරයෙන් මාගෙන සිතන විට දුරු වේය ඔබලාගේ බියසන්තරාසයන් එසේ නැතිනම් යලිත් ඔබලා සිතන්න ධර්මයේහි වටිනා ಗುಣ සිහිපත් කරන්න. ඒ වගේම ධර්මයට මනාකොට සිත යොමුකොට ඒ ලෝතුරා බුදු රජාණන් වහන්සේ මෙලොවදීම ඒ ඵල ලැබිය හැකි වේයයි කිසිම සැකයකින් තොරව දේශනා කරලා තිබෙනවා. මේ ආදි වශයෙන් ධර්මයේ ගුණ සිහිපත් කරන්න. ධම්මං හිමෝ භික්කවේ අනුස්සරතං යං භවිස්සති. භයං වා චම්බිතත්තං වාලෝ මහන්සෝ වාසෝ පහේසති. නෝචේ ධම්මං අනුස්සරෙය්‍යාත අත සංඝං අනුස්සරෙය්‍යාත. ඊට පස්සේ සිහිපත් කරන්නට කියනවා. මහා සංඝයාගේ ගුණ දැන් බලන්න සාමාන්‍ය පරිදි ගත්තහම පින්වතුනි අපි විවිධ අවස්ථාවන් වල බිය තැති ගැනීම ආදී අවස්ථාවන් අමනුෂ්‍ය භය ඒ වගේම අපල උපද්‍රව ඇති වුණාම බය වෙනවා ජීවිතේ විවිධ අවස්ථාවන් වල විවිධ කරුණු කාරණා සාධක ඔස්සේ මනුෂ්‍ය බිය ඇතිවීම පිළිබඳව සාධක ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ සෑම අවස්ථාවකදීම අපිට පුළුවන් නම් බුදු ගුණ පිනතුනි පළමුවෙන්ම ඉගෙනගෙන ඉන්නට ඕනේ. බුදු ගුණ පළමුවෙන්ම ඉගෙනගෙන ඉන්නට ඕනේ සිහි කරන්න බැහැනේ නැත්නම් බුදු ගුණ දන්නේ නැතුව සිහි කරන්න පුළුවන්කමක් නැහැ. සමහර වෙලාවට අපි රාත්‍රී නිින්දට ගියාම විවිධ පෞකාර හීන දැක්කහම බය වෙනවා. ඒ වෙලාවට බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඉතිපිසෝ පාඨය ප්‍රකාශ කරලා සිහි කරලා නැවත නිදා ගන්නට. සැබෑ ලෙසම පින්නතුනි ඒ කාරණය හොඳයි. හැබැයි තේරුමද හොඳින් අවබෝධ කරගෙන. දැන් බලන්න පින්නතුනි මේ ලෝකේ මේ සමාජයේ මානව සමාජය තුල ක්වොලිෆිකේෂන් හොයනවා. සුදුසුකම් හොයනවා. බුදු ගුණවල පළමුවෙන්ම කියවෙන කාරණාව තමයි සුදුසු බව. සුදුස්සෙක් බවට පත් වෙන්නට ඕනේ. කෙනෙක් දැන් දරුවෙක් යම් විද්‍යාලයකට අනුයුක්ත කරනකොට ඒ දරුවා පිළිබඳව සුදුසුකම් හොයනවා. ඒ වගේම යම් තරුණෙක් තරුණියක් හෝ යම් කෙනෙක් රැකියාවක් සොයා ගැනීම සිද්ධ කරනකොට එකිනාගේ සුදුසුකම් හොයනවා. ඊළඟට මේ සමාජය තුල පින්නතුණු විවිධ කාර්යභාරයන් විවිධ ආකාරයෙන් එක එක්කෙනාට පැවරෙනවා. එතකොට ඒ ඒ අවස්ථාවන් වල විවිධ ක්‍රම මගින් මේ සුදුසුකම් සෙවීම සිද්ධ කරන්නට දෙනවා. ඒ සුදුසුකම් මත තමයි ඒ ඒ පුද්ගලයාගේ දියුණුව ඇතිවන්නට යෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේට අපි වඳින්නේ පින්තුනි සියලු ලෝවැසියන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට උන්වහන්සේ සියයට සියයක්ම සුදුසුයි. ආන්නේ නිසා වන්දනාවට පිදීමට සුදුසුයි. මේ සුදුසුකම කියන එක පළමුවෙන්ම මේ ලෝකේ බුදුරජාණන් වහන්සේටයි හිමි වෙන්නේ. ඉන් මෙහාට රාජරාජ මහා මාත්‍යාදී ආදී කොට ඇති මේ සියලු ප්‍රජාව කෙරෙහි බලපාන ප්‍රධාන ධර්මතාවයක් තමයි සුදුසුකම පිළිබඳව සාධකය. දැන් අම්මා කෙනෙක් වෙන්නට සුදුසුකම් තියෙන්නට ඕනේ. නිකම්ම ස්ත්‍රියක් අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. ඒ අම්මා තුල අම්මා කෙනෙකු සතු විය යුතු ಗುಣ තියෙනවා. මේ ಗುಣවලට තමයි පින්නතුනි මේ ලෝකයාම වන්දනා කරන්නේ. මව් ಗುಣ හමුවෙහි තමයි වඳින්නේ පුදන්නේ සත්කාර කරන්නේ සම්මාන කරන්නේ. ඒ වගේම පියාගේ පිය ගුණ හමුවෙහි තමයි සියලු දේ කෙරෙන්නේ. ඒ වගේම මේ ලෝකේ යම් යම් සුදුසුකම් මත තමයි ඒ ඒ පුද්ගලයාට සාධක වශයෙන් ඊට ප්‍රතිඋත්තර හැටියට ඔහුට ප්‍රතිචාර ලැබෙන්නට ඊදී කිසිම සුදුසුකමක් නැත්නම් ඔහු දුකටපත් වූ කෙනෙක් නැත්නම් දුක්පත් කෙනෙක් බවට පත් වෙනවා ආර්ථිකයෙන් හීන කෙනෙක් බවට පත් වෙනවා සැපෙන් සම්පතින් හීන කෙනෙක් බවට පත් වෙනවා එහෙනම් පින්නතුනේ සියලු සම්පත්තියෙන් සියලු යහපතෙන් ශාන්තියෙන් යුක්ත කෙනෙක් තමයි ලෞතුරා බුදුහාමුදුරුවෝ. ලෞතුරා බුදුහාමුදුරුවෝ සියලු ආකාරයෙන් සුදුසු කෙනෙක් මේ මුළු ලෝකයටම මුළු ලෝක ධාතුවටම අනුශාසනා කරන්නට වගේම උන්වහන්සේ අනුගමනය කරන්න බුද්ධ ජීවිතය අනුගමනය කරන්න සුදුසුයි. ඒ වගේම උන්වහන්සේට ජීවිතේ පවා පරිත්‍යාග කරන්නට සුදුසුයි. ඒ තරම්ම සුදුසුකමකින් යුක්ත කෙනෙක් තමයි බුදුහාමුදුරු. ඒ නිසා ඔබලාට යම් භයක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් ඇති වුණොත් ආරණ්‍යක හෝ වේවා වෘක්ෂ මූලයක හෝ වේවා ශූන්‍යාගාරයක හෝ වේවා ඉඳද්දී යම් මොහොතකදී භයක් ඇති ගැනීමක් ඇති වුණොත් බුදු ගුණ සිහි කරන්න. එනම් බුදුරජාණන් වහන්සේ සියලු ආකාරයෙන් සුදුසු කෙනෙක් බවට පත්වන්නේය. කියන කාරණාව පිළිබඳව සිත් යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට ගත්තහම පින්නතුනි බය ඇතිවීම කියන එක මනුෂ්‍යයාට පමණක් නෙවෙයි. ත්‍රිසංගත සත්තුන්ටත් ආවේනික ධර්මතාවයක් බවට පත් වෙනවා. ත්‍රිසංගත සත්තු නිරන්තරයෙන්ම ඔවුන්ගේ එක අංගයක් තමයි බය කියලා කියන්නේ. කාරණා හතරක් තිබෙනවා මේ තිරිසන් සත්වයන් විශේෂ ආහාර ගැනීම නිදා ගැනීම එවැගේම භය වීම මෛත්‍රුණ සේවනය ඒ වර්ගය බෝ කිරීම සඳහා එතකොට මේ කියන කාරණා හතරෙන් ප්‍රධාන වශයෙන් යුක්තයි මිනිස් අතරත් මේ භය සන්ත්‍රාසය කියන දේ ගැබ් වෙලා තිබෙනවා නමුත් මිනිසුන්ට එහෙමට කියලා සාමාන්‍ය තිරිසන් සත්තුන්ට සමාන වන ආකාරයට එහෙම බයක් ඇත්තේ නැහැ. ජීවත් වීම පිළිබඳව හොඳ සංවිධානාත්මක බවක් මිනිසා තුල තිබෙනවා. ඔවුන්ගේ දියුණුව, දියුණු වූ මනසත් එක්ක වැඩෙමින් පරිණාමණය වීමත් සමග. එනිසා නීතියක් යටතේ එවැගේම පවතින යහපත් ධර්මතාවයන් ඔස්සේ එවැගේම සියලු දෙනාගේම සමගිය සමාදානය ඔස්සේ මනුෂ්‍ය ජීවිතයක් ගෙවෙනවා. නමුත් සත්ව ලෝකයේ සත්ව අතර එහෙම නැහැ පිළිතුරු. ප්‍රබල සත්වයාගේ ගොදුරක් බවට පත්වෙනවා දුර්වල සත්වයා. ඒක ආවේනික ලක්ෂණයක් සත්තුන්ට. ඔවුන්ට නීතියක් නැහැ. ඔවුන් ධර්මයක් දන්නේ නැහැ. කර්මය කර්ම ඵල විශ්වාසයක් ඇති කරගන්න තරම් ගැඹුරු නුවණක් බුද්ධියක් සත්තුන්ට ඇත්තේ නැහැ. හැබැයි ඒහා සමානවම මිනිස්සුත් කටයුතු කරනවා නම් අර සත්තුත් ඒ මිනිස් සිරුරකින් එන්න තිරසංගත සත්තුත් අතර වෙනසක් නැහැ. හැබැයි මිනිස් ශරීරයකින් යුක්තයි. නමුත් තිබෙන්නේ අර අවශ්‍යතා හතර පමණයි. ආහාර ගැනීම, නිදා ගැනීම, එවැගේම බය වීම ඊළඟට මෛත්‍රුණ සේවනය. ඔය කාරණා හතරෙන් විතරක් මනුස්ස ශරීරයෙන් හැබි තිරිසන් සත්තු නිරන්තරයෙන්ම බයෙන් ඉන්නේ. නමුත් එතනින් එහාට ඉන් ඔබට නුවණ මෙහෙවා නාචින්තයන්තෝ පුරිසෝ විශේෂමදිගච්ඡති කියලා කියන්නේ. ඒ කියන්නේ නොසිතන පුද්ගලයාට අලුතින් යමක් හැමදාම හිතන්නට ඕනේ. පිනතුනේ ඈත් අතීතයේ මිනිස්සු හිතුවා. ඉන් මෙහාට මිනිස්සු හිතුවා. ඒ වගේම දැන් මිනිස්සු හිතනවා. ඊළඟට අනාගතයටත් මිනිස්සු හිතනවා. මේ සිතීමේ ප්‍රතිඵල හැටියට තමයි මිනිස් ක්‍රියාකාරකම් අද විශ්වය ජය ගන්නට තරම් ප්‍රබල වෙලා තිබෙන්නේ. පිළිතුරේ මනුස්ස ලෝකේ තමයි මුළු විශ්වයම එකලු කරමින් විශ්වයම සාන්තියට පමුණුවමින් ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මිනිස්සෙක්. ඒ වගේම පසේ බුද්ධත්වයට පත් වෙන්නේ මිනිස්සෙක්. මහා රහතුන් වහන්සේ නමක් බවට පත්වෙන්නේ ආර්ය උත්තමයෙක් බවට පත්වෙන මිනිස්සෙක්. චක්‍රවර්ති මහා රාජයෙක් බවට පත්වෙන්නේ පිනතුරි මිනිස්සෙක්. ତර මේ මිනිස්සු තමයි මේ මහා ඉහළ තැන් වලට පත්වෙන්නේ. එහෙනම් දෙවියන් අතර බුදුවරු පහළ වෙන්නේ නැහැ. දෙවියන් අතර චක්‍රවර්ති රජවරු පහළ වෙන්නේ නැහැ. දෙවියන් අතර මහරහතුන් පසේ බුදුරුන් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්ස ලෝකයේ මහා පුදුම වටින උච්ච ස්ථානයක් හැටියට කල්පනා කිරීම හරි වටිනවා. භයෙන් තැති ගැනීමෙන් මනුස්ස ලෝකෙ කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ සැප නැති තැනක්. සැප නැති තැන හඳුන්වන තවත් නමක් තමයි පිනතුනි අපාය කියලා කියන්නේ. අපාය. ස්වකීය ජීවිතයේ අපායක් නම් ලැබූ මනුෂ්‍ය ජීවිතයේ පිනතුනි ඔබට යහපත පිණිස සාන්තිය පිණිස පවතීද? නැහැ. අපි හැම කෙනෙක්ම පිනතුනි සැලසුම් කරන්නට ඕනේ දේවල්. ජීවිතේ ව්‍යාපෘතියක් බවට පත් කරගන්නට ඕනේ. ඒ ව්‍යාපෘතිය පිළිබඳව සැලකීමෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ජීවිතයේ ප්‍රශ්න පත්‍රයක් නම් ඒ ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ප්‍රමාණයක් අපිට ගැනීමේ හැකියාව තිබෙන ජීවිතය සමත් කරන්නට ඕනේ. ජීවිතය සමත් කරන්න නම් සෑහෙන වෑයමක්, වීරයක්, ධෛර්යයක් ගන්නට ඕනේ. නැති දේ ඇති කරන්නට. හැබැයි නැති දේ ඇති කරන්නට පුළුවන් අයථා දේවල් අකටයුතුකම් කරලා අකටයුතුකම් කරලා නෙවෙයි ධර්මානුකූලව කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් භයක් සන්ත්‍රාසයක් නොමවන ආකාරයට ස්වකීය ජීවිතේ පොහොසත් කරන්නට ඕනේ. සමහරු හිතනවා පොහොසත් කරනවා කියලා කියන්නේ ගොඩාක් සල්ලි එකතු කර ගැනීම. ගොඩාක් වටින උසස් ප්‍රශස්ත නිවසක් හදා ගැනීම. ඒ වගේම වටිනා ගෘහ භාණ්ඩ ආම්පන්න යාන වාහන ගැනීම පමණක්මයි කියලා. නැපිනොතුනි. දියුණුව කියලා කියන්නේ වෙනදාට වඩා අලුතින් යමක් හිතූ වෙනදාට වඩා අලුතින් යමක් ඉගෙන ගත්තා. වෙනදාට වඩා අලුතින් අලුතින් හොඳින් හිතුම් පැතුම් ඇති කරගත හැකි උතුමන්ගේ ඇසුර එවැගේම වෙනදාට වඩා මිලෙන් මුදලෙන් ආඩ්‍ය වෙනදාට වඩා පැහැබරව ස්වකීය ජීවිතයේ සැලසුම් ක්‍රියාත්මක කරන විදිහ පින්නතුනි මානව සම්පත අපිට යොදා ගන්න පුළුවන්කම තිබෙනවා සම්පත්තියක් විදිහට. ඒ වගේම මේ සමාජය තුල තිබෙන විවිධ සාධක අපිට අපේ දියුණුව සඳහා සකස් කර ගන්න පුළුවන්කම තිබෙනවා. මේ කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ නොසිතන කෙනාට. හිතන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පින්නතුනි හිතුවොත් නැත්නම් ಗುಣ 9 එකින් එකට එකින් එකට පින්නතුනේ තියරියවත් අඩු තරමින් ඉගෙන ගන්න. ඒ තියරියෙන් ඉගෙන ගන්නා ලද ග්‍රහණය කරගන්නා ලද අවබෝධ කරගන්නා ලද දැනුමට අනුව බුදු ගුණ සිහි කරන්න ඔබ පින්වතුනි ඒ බුදු ගුණ සක්‍රිය කරන්නට උත්සාහ කරනවා සෝකයේ ජීවිතේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි එවැගේම ඔබේ දරුවන්ට ඒ වගේම ඔබේ ඥාතීන්ට, ඔබේ සහෝදර සහෝදරියන්ට ඒ බව මග කියලා දෙනවා. ජීවිත අත්දැකීම් ඊට හොඳින් මතකේ රැඳෙනවා. ඔබගේ ඒ මහ දිදුලන ප්‍රභා සම්පන්න සිතුවිලි ප්‍රභා සම්පන්න චර්යා රටාව හේතු වෙනවා ඔබගේ නිවස ආලෝකමත් කරන්න ඔබගේ දියුණුව හදා ගන්න ඔබගේ සසර ශක්තිමත් කරන්න. ඒ වගේම ඔබට ලැබෙන අභියෝග ජය ගන්න. බුදු ගුණ හේතු වෙනවා. පින්නතුනේ බුදු ගුණ තිබෙන්නේ වන්දනා කරන්ටම පමණක් නොවේ. බුදු ගුණ සක්‍රියව ජීවිතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. ඔබ ශිෂ්‍යයෙක් නම් වගේම ඔබ ගුරුවරයෙක් නම් ඔබ මොනියම් හෝ වෘත්තියක නියැලී සිටින කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් පින්නතුනි හැම කෙනෙකුටම වටිනාම දෙයක් තමයි සුදුස්සෙක් අද තියෙන සුදුසුකමට වඩා අලුත් වටිනා සුදුසුකමක් හෙට ඔබ ලබන්නේ නම් මේ වර්ෂයේ මේ වර්ෂයේ තිබුණු සුදුසුකම් වලට වඩා අලුතින් යහපත් සුදුසුකමක් ඊළඟ වර්ෂයේදී ඔබ ලබා ගන්නවා නම් ඔබ අලුත් කෙනෙක් ඔබ ශක්තිමත් කෙනෙක් ඔබ ගෞරවනීය කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ පින්නතුනි හරියට අපි පුංචි වෙලාවකට විවේක අරගෙන බොහොම සැපෙන් සනීපෙන් සාන්තිමත්ව බොහෝ කරුණු කාරණා සාධක සම්පූර්ණ කරන්නට යෙදිච්ච මොහොතක් හැටියටයි මම දකින්නේ මනුස්ස ලෝකෙට එම. දැන් බලන්න පින්නතුනි සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ ආයුෂ කාලය ගත්තාම ඒ ආයුෂ කාලය කොහොම කෙටි බලන්න වර්ෂයක් කියලා කිව්වම දවස් 365කින් අවුරුද්දක් ඉවර වෙනවා නිමා වෙනවා එතකොට ඒ වගේ සියයක් දවස් ගණනින් ගත්තොත් දවස් 36500 අඩුතරමින් දවස් දින ලක්ෂයක්වත් අපිට ජීවත් වීමේ හැකියාව තිබේ නම් කොයිතරම් වටිනවද හැබැයි දින ලක්ෂ ගෙවුණු තැන වුණත් අපි මේ ලෝකේ අතහැරලා දාලා තවත් භූමියකට යා යුතුව පවතිනවා. නිසා භය සන්ත්‍රාසය ඇතිවීම සිදුවන්නේ පින්වතුනි අපිට කිසිම පිහිටක් සරණක් නොමැති නිසායි. ඒ බව අපි ඇති කරගන්නට ඕනේ. හොඳ ගවේෂණයක් ඇති කරගන්න. බුදු ගුණ ගවේෂණය කරන්න උත්සාහ කරන්න. බුදු ගුණ ගවේෂණය කරන්න කරන්න පින්වතුනි පුදුම විදිහේ මහා සාන්තියක් අපගේ හිතට ගතට ඇති වෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳව ගවේෂණය කරන්න. එක එක්කෙනා කියන දේවල් වලට වඩා ස්වකීයව පුළුවන් තරම් ස්වකීය ජීවිතයත් එක්ක සසඳමින් ගලපමින් තුලනය කරමින් බුදුගුණ ප්‍රායෝගිකව පුහුණු කරන්න. ඒ වගේම ධර්මයත් එහෙමයි. මහා සංඝ ගුණත් එහෙමයි. මන්ට වෛර කරන කෙනාට අපිත් වෛර කරනවා. වෛරෙන් වෛර සංසිඳෙන්නේ නැති බව බුදුහාමුදුරු සනාතනික ධර්මයක් හැටියට දේශනා කළා. මේවා බය වේ යුතු කාරණා පිළිබඳ. දැන් අපි හිතමු මේ කෙනෙක්ට තියෙනවා මේ මේ බෝ වෙන පැතිරෙන දරුණු අසනීපයක්. දරුණු අසනීපයක් තියෙනවා පැතිරිලා යනවා. හැම කෙනාටම හැදෙනවා කුලඟෙන් ඇත්තෙන්න පුළුවන්. ඒ වගේම එයා පාවිච්චි කරපු දේවල් වලින් සමහරට හැදෙන්න පුළුවන්. ඔහු පාවිච්චි කරන ආසනයක වාඩි වීමෙන් සමහර විට හැදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක. පිනතුනේ මේ රෝගියාගෙන් අපි සෑහෙන්න ප්‍රවේශම් වෙන්න ඕනේ. අපිටත් ඒ රෝගය හැදුනොත් එමේ ඒ දුක ඒ ආකාරයෙන්ම අපිටත් විඳින්න සිද්ධ වෙනවා. අපි හිතමු අපිට වෛර කරන කෙනා අපේ ටිකක් මගහැරලා ඉන්නට ඕනේ. එතකොට ඒ භයෙන් සන්ත්‍රාසයෙන් අපිට දුර වෙන්න පුළුවන්කම තියෙනවා. ඔහු විඳින සියලු දුක් අපිටත් විඳින්න සිද්ධ වෙනවා. ඒ රෝගය අපිටත් වැළඳුනහම. වෛරය නැමැති රෝගය. දැන් මුදිතා ගුණය කියන ගතිය මේ මානව සමාජයේ බොහෝම අල්ප ස්වල්ප වශයෙන් තිබෙන්නේ කියන බව කියන්නට ඕන මේක නොදන්නකම පමණක්ම නොවේයි. සමහර විට ඒ පිළිබඳව ගවේෂණය කරලා නැහැ. මුදිතා ගුණය කියලා කියන්නේ අනුන්ගේ සැපතේදී කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා නම් මේක මුදිතා ගුණයයි. ඊළඟට මේ සමාජයේ පිනතුනි කෙනෙක් දියුණු වෙනකොට තවත් කෙනෙක් ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඒ කියන්නේ මුදිතා ගුණේ නැහැ කියන එකයි. ඒ වගේම දරුවෙක් හොඳට අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවාම ඕකට සමට ඊර්ෂ්‍යා කරනවා. ඊළඟට කෙනෙක් ව්‍යාපාරිකයෙක් හැටියට ඉස්සරහට දියුණු වෙමින් යනකොට ඔහුට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේම නිදුක්ව නිරෝගීව යහමින් දැහැමින් සමින් ජීවත් වෙන කෙනෙකුට සමහර විට පැහැබර ජීවිතයක් ගෙවන්නට ඔහුට ඊර්ෂ්‍යා කරනවා. ඒ ඒ තමයි මුදිතා ගුණේ නැතිකම. වෙනතුනි ඒ හෝගී තත්වයක් නිතර නිතරම උත්සන්නව පවතිනවා ඒ ඒ උදවියගේ හිත් හදවත් තුළ. ඒ නිසා ඒ පිළිබඳව හොඳින් අවධානය යොමු කරලා කටයුතු කරනවා නම් මේ බය සන්ත්‍රාස කියනවා පිටුතුන් මේ හිතේ පවතින්නේ නැහැ. මේ බුදු ගුණවල ඒ සාන්තිය පිනතුනේ හැම තැනකම පැතිරිලා තියෙනවා. හරියට මුහුදු වතුරේ ලුණු රසය පැතිරිලා තියෙන ආසේ සාන්තිය, නිර්භීතකම, වීරයය, සල්සුම් සහගත බව, මනා මේ විදිරි දැක්ම මේ මේ සියල්ලක්ම පින්නතුනේ මේ බුදු ගුණ හමු වෙහි පවතිනවා. ත්‍රිපිටක ත්‍රිපිටකය කියලා කියන්නේ පින්නතුනේ බුද්ධ වචනය කියලා කියන්නේ හැම විද්‍යාවක්ම සෑම විද්‍යාවක්ම අන්තර්ගත වෙච්ච මහා වටිනා ආකාරයක්. විද්‍යා ආකාරයක් තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. මේක මහා උගතුන්, මහා චින්තකයෝ, මහා දාර්ශනිකයෝ විවිධ අයුරින් ගවේෂණය කරනවා. ඔවුන් ගවේෂණය කරන්ට කරන්ට ඔවුන්ගේ දර්ශනය, දර්ශන පතය තව තවත් පුළුල් වෙනවා. ඒ චින්තන හැකියාව තව තවත් පුළුල් වෙනවා. ඔවුන්ගේ චින්තන ශක්තිය සාන්තිමත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ වැඩපිළිවෙළ අතිසාර්ථක වෙනවා. ඉතින් ඔවුන් බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකයේ හිටපු අතිම ශ්‍රේෂ්ඨතම උසස්ම චරිතය කියන බව ඔවුන් නොවලහා පිළිගන්නට යෙදෙනවා. කිසිම ගැටලුවකින් තොරව ඔවුන් පිළිගන්නට යෙදෙනවා. ඒ නිසා පින්නතුනි සියලුම දෙනාගේ යහපත පිණිස ශාන්තිය පිණිස පවතින දෙයක් තමයි බුදු ගුණ සහ දහම් ගුණ මහා සංඝයාගේ ගුණ වරුණ පිළිබඳව කෙනෙකුගේ හද ගැස්මත් එක්ක මුසු වී පවතිනම් අනේ පුජ්‍යලා ශාන්තිමත් කෙනෙක් බවට පත් වෙනවා ඒකාන්තයි. නිසා පින්නතුන් කල්පනා කරන්නට ඕනේ මේ රටේ මේ ලෝකේ මම හිතනවා ධර්මය නිරන්තරයෙන්ම ගුවන් විදුලි එවැගේම රූපවාහිනී එවැගේම පුවත්පත්මගින් මේ මාධ්‍ය හරහා සෑහෙන්න මේ වෙනදට වඩා වෙන පෞගිය වර්ෂවලට වඩා දැන් ඉදිරියේදී මේ ධර්මය විකාශනය කරන ප්‍රමාණය, වගේම ධර්මය ශ්‍රවණය කරන ප්‍රමාණය, ඒ සඳහා යෙදී සැදී විය පැහැදම් කරන ප්‍රමාණය වෙනදට වඩා සෑහෙන ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් ඒක දියුණුව සඳහා, යහපත සඳහා, සාන්තිය සඳහා හේතු වෙනවා. ඊළඟට පින්නතුනේ සමහර විට ඒ කාරණාවන් අභිබවා තවත් අධර්මිෂ්ඨ ක්‍රියාකාරකම් තවත් තවත් අය කරගෙන යාම පිළිබඳව මහා සටනක මහා උත්සාහයක යෙදෙන අවස්ථාත් අපි දකිනවා. ඒ නිසා විවිධ අයගේ විවිධ ඉගැන්වීම් ආගම් කියාගෙන ඒ වගේම විවිධ මතිමතාන්තර සමාජයේ දුප්පතුන්ගේ කරපිටින් දාලා ඔවුන්ට සුළු සුළු දේවල් සමහරට ටකරම් පොත්තක් වෙන්න පුළුවන් ඒ වගේම බත් පාර්සලයක් වෙන්න පුළුවන් කිරි පොඩි පැකට් එකක් වෙන්න පුළුවන් ඒ වගේ පොඩි සොච්චමක් දීලා ඉවරලා සමහරට ඒ ඒ අයගේ මතිමතාන්තර ඔවුන්ගේ ඔළුවේ තියෙනවා ඒවා හරි අසාධාරණයි එහෙම නෙවෙයි ශාන්තිය ලැබෙන යහපත පිණිස පවතින කාරණයක් නම් කමක් නැහැ. නමුත් මේ ලෝකේ මිනිස්සු මොන පැත්තට ගමන් කරනවද කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. අයහපත පිණිස, අසාන්තිය පිණිස යමෙක් ප්‍රජාව යොමු කරනවා නම් එය මහා පාප කර්මයක් පමණක් නෙවෙයි සමාජ විරෝධී ක්‍රියාවක් බවට පත් වෙනවා පිණිතුනි. ඒ වගේම සමාජය අවුල් කිරීම පිළිබඳව ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා ඒක. ඒ නිසා අපේ හදගැස්මත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ වගේම අපේ ජීවිතය පිළිබඳව වගකීමෙන් අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඒ වගේම දියුණු වූ සහ මේ ලෝකෙට යමක් ඇති කළ ඒ වගේම ශ්‍රේෂ්ඨ ජනනායකව පිළිබඳව ගිහි පැවිදි මහා උත්තමයෝ පිළිබඳව ඔවුන්ගේ චරිතාපදානයන් පිළිබඳව කෙනෙකුට ගවේෂණය කරන්න පුළුවන් නම් බොහෝ මේ ඇක්ටිව් බවක් බොහෝ ධනාත්මක බවක් ස්වකීය ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්කම තිබෙනවා දියුණුව කරා යන්නට. එතකොට පින්නතුනි එහෙම කියන දැන් බෝධිසත්වයෝ ගත්තාම නිරන්තරයෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය ගත්තාම සෑහෙන ඉහළ මට්ටමකට ඇවිල්ලා තිබුණා ඒක අපිට අර මේ 505 ජාතක පුත් වහන්සේ ගවේෂණය කරනකොට ඒ පරීක්ෂණය කරනකොට ඒ නිගමනයන් වලට එන්න පුළුවන්කම තිබෙනවා. ඔහුට තිබුණ නැහැ රෑක් දවාලක් ඒ වගේම ඔහු යම්කිසි වැඩක යෙදුනා නම් ඒ වැඩේ නිමාව දක්වාම අරගෙන යනවා කරගෙන යනවා. ඒ වගේම ස්වකීය මේ අපේක්ෂාව සඵලමත් වීම සඳහාම ගත යුතු සෑම පියවරක්ම ගන්නවා. ඒ වගේම ලෙඩ දුක් කරදර හිංසා පීඩා මේ වගේම අභියෝග මේ සෑම දෙයක්ම ජය ගන්නට අවශ්‍ය කරන සියලු සාධක සම්පූර්ණ කරනවා මහා බෝසතාණන් වහන්සේ. ඒ නිසා පින්නතුනි බෝසතාණන් වහන්සේගේ බෝසත් චරිතය අපගේ ස්වකීය ජීවිතයට ආදර්ශය පිණිස ගත්තොත් සෑහෙන මට්ටමකට අපේ ජීවිතය පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා වගේම සසර ජය ගන්නට හැකියාවද ඇති කර ගන්නට පුළුවන්කම තිබෙනවා. සසර ජය ගන්නට පුළුවන්කම නැහැ සාමාන්‍ය කෙනෙකුට. උට ගැඹුරු බුද්ධියක්, ගැඹුරු නුවණක් අවශ්‍ය කරනවා. ඒ වගේම ධානා වැඩිීමේ ශක්තිය ඔහුට ඇති කරගැනීමේ හැකියාව අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම පින්නතුනි ස්වකීය ජීවිතය යහපත පිණිස සාන්තිය පිණිස ඇති කරගන්නට නම් නිර්භීතව ස්වකීය ජීවිතය ඉදිරියට පවත්වා ගන්නට නම් සසරින් මිදෙන්නට නම් බුදු ගුණ වැඩිම, දහම් ගුණ වැඩිම, මහා සංඝයාගේ ගුණ වැඩිම ස්මරණය කිරීම ස්වකීය ජීවිතේ ප්‍රායෝගිකව පවත්වා ගැනීම ඒ ಗುಣ හමුවෙහි ඒ ආලෝකය ස්වකීය ජීවිතය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ ජීවිත තමයි ධර්මානුකූලව ගත වෙන්නේ ධර්මය තුල ජීවත් වෙන පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවායි කියන බව ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ නිසා පින්නතුනි දැන් අද මේ අවස්ථාවේදී ධර්මානුශාසනාව සඳහා දායකත්වයන් ලබා දෙන්නට යෙදී තිබෙනවා. ඒ පිළිබඳව වගේම ඔබ මෙතෙක් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. ශ්‍රවණය කළ ධර්මය මනවින් සිත්හි දරා ගනිමින් ස්වකීය ප්‍රායෝගික ජීවිතය සම්බන්ධ කරගන්නා ලෙසත් අනුශාසනා කරන්නට යෙදෙනවා. ධර්මානුකූලව ජීවත් වීම භය නැති කරගන්නට හේතු වන කාරණාවක්. බුදුන් දහම් සංගුණ ගුණ ස්වකීය හද මේ වත තුල විහාර මන්දිරයක් කොට ගනිමින් තැම්පත් කර ගනිමින් පූජනීයත්වයට පත් කරගන්නා ලෙසත් අනුශාසනා කරන්නට යෙදෙනවා ආකාසත්තා සුභමත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්ති ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසත්තහා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු සුපින්නතුනි ගිරිමානන්ද සූත්‍රයේ ඇසුර කොට ගන්මින් අද මියුතුම් වූ ධර්මානුශාසනා අපැවතු දේශකයන්න් වහන්සේ වැලිවේරිය ගල් ඔළුව කොතලාවල මාවත ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පරකන්දෙනිය ශ්‍රී වීරසිංහ පිරිවෙනේ සහකාර පරිවේනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද තෙරිපෑ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්තුනි අපටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි